දැන් මෙන්න මෙහෙම ආපු මෙතනින් ඉඳලා අපි හිතමු ආපස්සට. දැන් යමෙකුට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජනොත් කැඩිලා මේ දහමත් මේ කියන්නේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්තයි නිවන නිත්‍යයි සුඛය අත්තයි කියන්නේ ලෝකේ අසාරයි නිවන සාරයි කියන තැන අවබෝධුණයි කියලා හිතමුකෝ. දැන් මේ අවබෝධුණු එක්කෙනා මෙතෙක් කලක් සංසාරේ රූප පස්සේ දිව්වේ නැද්ද? මනවඩන රූප දැන් පෘතජන අවදීදී එයා මනවඩන රූප, ශබ්ද, ගන්ධ, රස පස්සේ දිව්වා. මොකද එදා එයා දැනගෙන හිටිය විදියට ඒ ඒව පස්සේ දුවලා ඒව තුල තමයි ආස්වාදයේ තියෙන කියලා හිතාගෙන හිටියේ. දැන් මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ නැත්නම් මේක අසාර එකක් කියලා දැනගත්ත දා ඉඳලා අර ලෝකයට එදා දුන්නු වටිනාකම තවත් වැඩි වේද අඩු වෙනවද දැන්? ලෝකෙට තියෙන වටිනාකම අඩු වෙනවා. ලෝකයට තියෙන වටිනාකම අඩු වෙනවා නම් එදා පංචකාමයේ සම්පත්තියක් ලෙස හිතාගෙන හිටිය කෙනෙකුට පසුව ටික ටික වැටහෙන්න පටන් ගන්නවා පංචකාමයේ සම්පත්තියක් නෙවෙයි මොකද්ද? මහා විපත්‍යක්. මහා සංසාරේ බයට ඇදලා දාන එකක් ඒක. ඒක මායාවක් ආදී වශයෙන් මේව වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට එවැනි පුද්ගලෙක් නැවතත් සමාජයට බහැලා එක්ක පාසලේදී හෝ වැඩපොලේදී හෝ මූදු වෙරළදී හෝ ගෙදරදී හෝ බස් එකේදී දුම්රියේදී කොහෙදී හරි තැනක් ආපහු ඔහුට මොන ගහනවා මනවඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. මොකද ඒව නැති කරන්න බෑනේ ලෝකේ. මනවඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැවත හමු වුණාම එයා ඇත්තටම එදා තරම්ම අර ආපහු ඒව පස්සේ දුවයිද? දුවයිද ඒ මට්ටමේම තියෙයිද අඩු වෙයිද පොඩ්ඩක් හරි. අඩු වෙන්න එපාය පොඩ්ඩක්. ඒ වායට දීලා දීලා තිබුණු වටිනාකම දැන් බැස්සා. මේ ලෝකේ අපිට තියෙන ප්‍රශ්න තමයි මේකට අපි මේ මහා වටිනාකමක් දීලා තියෙන එක. මේක අසාරයි කියලා අවබෝධ වුණ ඇත්තට මේකට දෙන්න තියෙන වටිනාකම බහැලා බහැලා යනවා බලයින් දෙද්දී. එතකොට එයා යම් තාක් දුරට රූප ශබ්ද ගන්ධ රස පස්සේ එදා දිව්වනම් දැන් දුවන ප්‍රමාණය ටිකක් කොහොමකක් වෙන්න ඕනද? අඩු වෙනවා. ඒතර දුවනකොට එදා ආස්වාද සඳහා ඕව පස්සේ දුවනකොට ඇත්තටම ආස්වාදයක් බලාපොරොත්තුෙන් ගියාට යම් මනවඩන රූපයක්, ශබ්දයක්, ගන්ධයක් ආදී දේවල් පස්සේ යනකොට තියෙන ඇත්තටම ගින්නක් නෙවෙයිද? හොඳට කල්පනා කරලා බලන්න. අපි ආස්වාදයක් අකා දිව්වට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මනවඩන ඒවා ඇත්තටම අපි ආස්වාදයක් කියලා හිතන් හිටියට අපිට ඒක පස්සේ දුවන හැම කෙනෙකුටම මොනවද උරුම කරලා දෙන්නේ? නිවීමද ගින්නද? දැන් අපි සරල විදියට හිතන්නකෝ අපි ජීවිතේ කවදා හරි දවසක ගෑල් ළමෙක් එක්කවත් විවාහ යාළු වෙලා හිටියේ නැති කාලයකද අපි මේ මහ මහ මේ කලබගෑනියකටපත් වෙන්නේ යාළු වුණාටපත් වෙන්නේ. දැන් යාළු වුණාට පස්සේ තැම්පත් වෙනවද? තවත් මහා කාර්ය ගොඩක් වැඩි කරගන්නවද? ඒ විතරක්ද මොකද අලුතෙන් හැදෙන්නේ සැකය, බය, මහා ඒ ඒ සැකය බය කියන ඒවා ඔක්කොම ඔක්කොම මොනවද හදලා දෙන්නේ අපිට ගින්නක් නෙවෙයිද? අවංකවම බලන්න හොඳට හිටිය පාඩම් කරපු හිටිය පාඩම් කරගෙන හිටිය කොල්ල හොඳට සෙල්ලම් කරගෙන මේ අත්‍යවිද හිටිය එක දැන් වැඩ වැඩි වෙලා නේද? දැන් මේ සම්බන්ධතාවය ගොඩනගා ගත්ත ගමන් හැබැයි මේක සම්බන්ධතාවය ගොඩනගා ගන්නේ මොනව විඳින්නද? සැපක් ආස්වාදයක් විඳින්න කියලා හිතාගෙන නමුත් දන්නේම නැහැ මොනවද ළඟා කරලා දීලා තියෙන්නේ. ගින්නා. හොඳට කල්පනා කළා ඊට පස්සේ ඒ සම්බන්ධතාවය නිසා ඔහුට ගොඩාක් ගින්න වැඩි වෙන නිසා දැන් කොහෙද ඉන්නේ? මොනවා කරනවද දන්නේ නැහැ. බස් එකේ දැන් එනවා නම් කවුරු මේ කොතර කවුරුද දන්නේ කතා කරන්නේ කවුද ළඟ වාඩිලා ඉන්නේ කවුද අර ගෙදරට ගිය කොල්ලා දැන් මොකද්ද තියෙන ප්‍රශ්න ටික අලුතෙන් හොඳට කල්පනා කරපන්න මගේ යථාර්ථවාදීව අම්මා මොනව කිව්වත් දන්නේ නැහැ. එදා කතා කරයි කියලා කවුද දැක්කත් දන්නේත් නැහැ. ගිහින් කිව්වත් දන්නේ නැහැ. දැන් මට ගහන්නේත් දන්නේ නැහැ. දැන් මොනවද ඔක්කොම ටික තියෙන්නේ. ඔය අතරතුර ඔය ඔක්කොම ගිනි ටික අතරතුර මොකද්ද ආයෙත් සිහි වෙනකොට පොඩ්ඩක්. ආයෙ රූපේ පොඩ්ඩක් මතක් කරනකොට පොඩි ආස්වාද කැල්ලකුත් ආයෙ එනවා. හැබැයි ආයිත් දිගටෝම ආයි මොනවද දුවන්නේ තනි කරම. ගින්න. ඔය අතරතුර දැන් ආයි කවුරු හරි දැක්කොත් එහෙම කවුරු හරි අපිට මේ යාළුවෙක් එක්ක කතා කරගෙන ඉන්න දැක්කොත් එහෙම දැන් මොකද වෙන්නේ? මේක ඔය පුද්ගලයා කවුද කියලා හොයලා හොයා ගන්න තාක්කල් සතුටෙන් දින්න ගින්නේද අනේ මං එයා කවුද කියලා හොයා ගන්න මට හරිය සතුටුයි මට හොයා ගන්නකම් කියලා දින්නේ මේක හොයා ගන්නකොට කවුද දන්නේ මේක මට ඉක්මනට හම්බ වෙන ඉක්මනට හම්බ වෙන්න ඕනේ දැන් මොකද කියන්නේ ලෝකයේ සැප ආස්වාදයේ දක්වා බලාපොරොත්තු වෙන රාගයෙන් මැදීම සැපද්ද ගෙනත් දීලා දෙන ගින්නක්ද එහෙනම් ලෝකයේ රාගය කියන එක මම ඔය සරල මට්ටමකට ගත්තේ ඔය තව ඔක එහාට ගැඹුරින් හිතලා බලන්න තව එහාට ගැඹුරට යනකොට රාගය ඇත්තටම මොකක්ද එහෙනම් අපිට දෙන්නේ උදා කරලා ගින්නක් කර නිවනන්නන් නෙවෙයි රාගය ගින්නක් එහෙනම් ඔය රාගයෙන් යම් තාද්දයක් බැඳලා ඉන්නවනම් ඒකට ඒ රාගයට අපිට යමෙක් බාධා කරයිද කවුරු නැන්දම කෙනෙක් හරි බයිය කෙනෙක් හරි මස්සිනා කෙනෙක් හරි උඹ තවත් මේ පැත්තේ එහෙම ඇවිල්ලා ඔය තියාගන්න බරම මොකක් හරි කියලා මේකට බාධා කළා නම් ඉන්න වේශය අපේ මොකක් වෙනවද වෙනස් වෙලා දෙවෙනි වේශයකට යන්නේ නැද්ද එහෙනම් ඒක මොකද්ද දේශය නෙමෙයිද ඇයි මේ රාගය සහ දේශ ගින්න රාග ගින්න සහ ඊට පස්සේ පුපුර පුපුර ඉන්නේ මේකට. සමහරට ඕක ඉවස ගන්න බැරුණා සියදි විහානි කර ගන්න පව තත්ත්වයන් ඕන තරම්පත් වෙනෝනේ. එහෙනම් රාගයේ ගින්නක් දේශය ගින්නක්. ඔය රාග ගින්නයි දේශ ගින්නයි දෙකම නිර්මාණය කළ දුන්නේ මොකද්ද? මෝහය නෙවෙයිද? මෝහය කියන්නේ මොකද්ද? ඕන දැන් තේරෙන උදේ තේරෙන්නේ නැතුණාට. මෝහය කියලා මොකද්ද? මොකද්ද මෝහය වෙන්නේ? ඇයි මේක හරි මොකද්ද මේකට අපි රාගයෙන් බඳින මේක හරි වටින එකක් කියලා ගත්ත නිසානේ. එහෙනම් ලෝකය සාරයි කියලා ගන්න එක මොකද්ද එහෙනම්? මෝහය. එහෙනම් අද ලෝකය අසාරයි කියලා යම් කෙනෙක් දැක්කනම් එයාගේ මොකද්ද උනේ යා? මෝහය මොකක් වුණාද? අඩු වුණා. පැහැදිලි නේද? එහෙනම් ඔබට කවදා හරි දවසක ওই රාග දේශ දෙකම උපදවන්නේ මොකක් මූලික වෙලාද? මෝහය මූලික වෙලා. එහෙනම් රාග දේශ මොහ තුනම ගිනිද නිවීමද ඔක්කොම? ගිනි ගොඩවල්. රාගය ගින්නක් කියලා කාට හරි දවසකදී අවබෝධ වුණු දවසට තමයි එයාට මේකෙන් නිවෙන්න පුළුවන් වෙන්නේ. රාගය ගින්නක්, දේශය ගින්නක්, මෝහය ගින්නක්. ඕක ඕක ඕක දැනගත්ත බනහලා ඊට පස්සේ Taman ගිහිල්ලා එළියේ වැඩ කටයුතු කරනකොට ඕක මොකක් කරගන්න හම්බ වෙනවද? දැක ගන්න හම්බ වෙනවා. කොහොමද දැකගන්නේ? අත්දැක ගන්න හම්බ වෙනවා. කියන Tamanටම තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි දන්නා උට කියමි, දක්නා උට කියමි කියලා ත්‍රිපිටකයේ තියෙන ඔන්න ඕකයි. දන්නා කෙනා සහ දක්නා කෙනා කියන්නේ කී දෙනෙක්ද? දෙන්නෙක්. එහෙනම් දහම් අවබෝධය කරගන්න අවශ්‍යයි මොකද්ද? ප්‍රඥාව. අවබෝධ කරගන්න අවශ්‍යයි ප්‍රඥාව. ඒ ඒ නැත්තම් ඥානයක් ඕනේ. ඒකට කියන්නේ ශ්‍රුතමය ඥාණය. ඊට පස්සේ ඒක අරගෙන ඉවරලා එළිය ගිහිල්ලා මේක අත්දකින්නකොට මොන මොකද වැඩෙන්නේ? ප්‍රඥාව තව තවත් වැඩෙනවා. ඒක චින්තාමය බාහනාමය දක්වා දික් වෙලා යනවා. එහෙනම් මේක අහගන්න ප්‍රඥාව තමයි සසරේ පුරා ගේන්නේ. ඒක අහගන්නකොට තේරුණා නම් තව තවත් ප්‍රඥාව මොකද වෙන්නේ? ප්‍රඥාවනෝ ප්‍රකෘති ඥානය තව තවත් ප්‍රකෘති ඥානය වැඩි වෙනවා. වැඩෙනවා. එහෙනම් ප්‍රකෘති ඥානය යථාර්ථයේ ලෝකේ දැක්කට පස්සේ වැඩෙන එකක්. එහෙනම් රාගය ගින්නක්සේ දැක්ක දවසට හරි දේශය ගින්නක්සේ මෝහය ගින්නක්සේ දකින්න තාක්කල් ලෝක සත්වයන්ට මේ සංසාරය මේ යන ගමනෙන් නම් කැඩෙන්න බෑ. එහෙනම් ඔබ දැන් දැන් ඔබට දැන් දැන් තව ටික කලක් යනකොට දැන් මේවා අතාරින්න කියලා නෙවෙයි කියන්නේ. අපි හිතමු එහෙම කෙනෙක් බනහලා. දැන් එයා ඊට වඩා ඕන වඩා එලවන්නේ නැහැ දැන් ඒක. ඉතින් ඔන්න ඔය කවුරු කතා කරන් මට මොකද? ඔන්න ඔය එනවනම් ආපු දෙන්න නැත්තම් නිකන්. ඔන්න ඔක මට දැන් මේක තිබුණත් එක නැත්තත් ඒක කියන තත්ත්වයට වැටුනම. එයා ඇත්තටම ගිනි වැඩි වුණාද නෙවුණාද? කොහොමද වැඩේ? කොහොමද එතෙන්ට එතෙන්ට පල්ලම් බහින්න නම් අරක පිළිමත දීපු වටිනාකම් මොනව කළ ගත යුතුද අනිවාර්යයෙන්ම බස්ස ගන්න ඕන නැත්තම් නම් බෑ යම් දෙයක ලෝකේ වටිනාකම් බස්ස ගන්නේ කොහොමද මේ මූලධර්මය නොදා මොකද්ද මූලධර්මය ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කොහොමද නැත්තම් කරන්නේ අන්න එදාට තේරෙනවා දෙයියනේ මං මට දැන් මට තාම රාගය තියෙනවා තමයි හැබැයි එදා තිබුණු තරම් දැන් නෑ එහෙනම් රාගය අඩු වුණයි කියන ගින්නත් මොන වුණාද ගින්න අඩු වුණා. ගින්න අඩු වුණයි කියන්නේ මොකද්ද? යම් තැනක ගින්නක් අඩු වුණයි කියන්නේ එතන උනේ මොකද්ද? නිවුණා. යම් ප්‍රමාණයක් නිවුණා. එතකොට එයා ඒ නිවුණු ප්‍රමාණය දැක්කද නැද්ද? දැන් මම නම් එදා මෙහෙම දෙයක් වුණාම මගේ අම්මේ මට කොච්චර ගේන් තියනවද කොච්චර ගිනි ගන්නවද මට දැන් එච්චර එහෙම ගිනි පොඩ්ඩක් තියනවා තමයි නමුත් එච්චර නෑ කියන්නේ එයාගේ ගින්න මොන වෙලාද යම් ප්‍රමාණයක් නිවිලා එයා නිවිච්ච බව දැක්කද නැද්ද දැක්කා එහෙනම් ඔන්න ඔකට කියන්නේ මොකද්ද නිවන් දැක්කා එහෙනම් නිවන් දකින්නේ අර මරණ මරණ ගෙවල් වල ගහන වගේ නිවන් දකින්නේ මැරුණාමද? දැන් හොඳට තේරුම් කරගන්න මේක ප්‍රත්‍යාවෙන් නිවන් දකින්නේ කොහොයිදද එහෙනම්? ජීවත් වෙලා ඉඳද්දි නිවන් දකින්නේ. දැන් අර දැන් අපි හිතන් හිටිය දෙයිනේ අර හැමෝම ගමේ මැරෙනකොට මැරෙනකොට මැරුණට පස්සේ තමයි නිවන් දකින්නේ. ඒ ඔක්කොම නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා කියලා ගහනවා. එහෙම ප්‍රාර්ථනා කරලා බලන්න පුළුවන් ගන්න නෙවෙයි මේක. ප්‍රාර්ථනා කරාට වරදකුත් නැහැ. ඉතින් අපිට කමක් නැහැ. හිතවත් හැදෙනවනේ. නමුත් මේ මෙන්න නිවන් දකින්න එක. දැන් මට එදා නම් ගෙදර මෙන්න මේ වගේ ප්‍රශ්නයක් වුණාම මං ගහලා කට්ටි කඩලා මේ මේ වීදුරු කඩලා මහා කලබගෑනියක් කරනවා. අනේ මට දැන් එදේ වගේම සිද්ධියක් ආවා මට ඊයේ. අනේ මම බැලුවේ මම මේ මම්ම මැරුවා මම චෙක් කළා මට දැන් එහෙම නෑනේ එච්චර එකක්. පොඩ්ඩක් කිව්වා තමයි ළමයිනේ මොන හරි පරිහරණයකට පරිස්සමෙන් පරිහරණය කරන්න කියලා කිව්වා තමයි. නමුත් එදා වගේ ගහගෙන ගහගෙන ගිහිල්ලා කෑ ගැහුවේ නෑනේ මං. එහෙනම් මගේ මොන ගින්නද අඩු උනේ? තේස ගින්න මමම දැක්කනේ මගේ ගින්න අඩු උනායි කියලා. එහෙනම් මොකද්ද ඔය දැක්කේ? නිවන් දැක්කා. එහෙනම් මේක මොනෝවි යන ගමනක්ද? නිවන් දැක දැක යන එකක්. මේක බොරු කරන්න බැරි එකයි. මේක බොරු කියලා යන්න බෑ. මේක මේක පරම සත්‍ය නම් මේක නම් සීසත් ධර්මයේ ඔබ හෙට ඉඳලා මොන දැන් මේ මොහොතේ ඉඳලා පොඩ පොඩ ඔබ මොකක් විය යුතුද? නිමිය යුතුයි. ඒකයි මේක බොරු කරලා බොරු කියලා යන්න බැරි මේකයි. කවදා හරි දවසක ඔහම නිවිලා නිවිලා නිවිලා නිවිලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ගින්න නිවුණා නම් මොකද්ද ඵලය? අරිහත් ඵලය. රහතන් වහන්සේ සීලු ගිනි නිවුණු උත්තමයන් වහන්සේ. ඇයි එහෙනම් තාම ඉන්නේ? පෙර හදාගත්ත හේතුයේ ඵලයක් ලෙස කය තව දුරටත් ආවුස තීර නිසා ඉන්නවා. ඕන නිසා ඉන්නවත් නෙමෙයි. මේ මොකද්ද ඇයි ඉන්නේ? තාම ඉතින් පිරිනුවම් පෑවේ නැති හින්දා ඉන්නෝ ඉතින් ඔය. ඉන්න ඕනේ කියලා එකකුත් නැහැ මැරෙන්න ඕනේ කියලා එකකුත් නැහැ මොකක්වත් නැහැ ඔහේ ඉන්නවා හැබැයි කාට හරි යහපතක් කරලා දෙන්න පුළුවන් නම් ඒක කළත් දෙන උන්වහන්සේ අන්න බලන්න අරිහත් ඵලයේදී තමයි සියලු ගිනි නිවෙන්නේ එහෙනම් මේක නිවි නිවි නිවි නිවි යනවා අදට වඩා හෙට මේ තප්පරෙන් තප්පරේ නිවි නිවි යන ගමනක් මේක අන්න යමෙක් එහෙම නිවි නිවි යනවනම් ඔහු මොකද වෙන්නේ දැන් අපි කියන ඔහු ඉන්නේ මොන මාර්ගය තුලද ආර්ය මාර්ගය. එහෙනම් නිවෙන බව ඔබට මේක ප්‍රත්‍යක්ෂ ලෙස දකින්න පුළුවන් එකක් මිසක් මේ බණ කියන්නේ මේ කටපාඩම් කරන එකක් නෙවෙයි ප්‍රායෝගික ක්‍රියාවලියක් තමයි දිගටම තියෙන්නේ ඉස්සරහට. ඔබටම මේක අත්දකින්න ලැබෙන්න ඕන නැත්නම් එක්ක මේක සද්ධර්මය නෙවෙයි එක්ක නැත්නම් ඔබට තේරෙලා නැහැ. මොකක් හරි දෙකෙන් එකක්. තේරෙලා නැත්නම් මට නිවිලා නැත්නම් ආපහු මේක බණ ටික අහලා හරි එක හදා ගන්න වෙනවා කොහෙන් හරි. කාගෙන් හරිවත්. ඉතින් මේක ඉතින් මේක මේ තරම් ප්‍රත්‍යක්ෂ ප්‍රායෝගික ධමයක් නේද අපිට කරන්න තියෙන දෙයක් නේද බුදුදහමේ තියෙන්නේ. එහෙනම් අපේ රාග ගිනි නිවෙනකොට, දේශ ගිනි නිවෙනකොට, මෝහ ගිනි නිවෙනකොට, සියලු ගිනි නිවෙනකොට මොකද? නිවන් මඟ මොකක් වෙනවද අපට? දැනෙනවද නැද්ද? එහෙනම් දැන් ඔබට ওই ටික තේරෙනකොට මෙන්න මේ අදහසක් එන්නේ නැද්ද? රාග ගිනි නිවි නිවි නිවන් මඟ දැනේවා නේ, දකීවා නේද? නිවන් සුව දැනේවා. රාගගිනි නිවිනිවි නිවන් සුව දැනේවා. දේශගිනි නිවිනිවි නිවන් සුව දැනේවා. මෝහගිනි නිවිනිවි නිවන් සුව දැනේවා. සියලු ගිනි නිවිනිවි නිවන් සුව දැනේවා. හැබැයි නිවන් සුව දැක්ක කෙනෙක් ආයසරයක් එකෙන් අයින් වෙනවද තවත් නිවා ගන්න බලනවද? එයා එදාට දකින්න දෙයනේ ලෝකෙට බැඳෙන එක නෙවෙයිනේ මේ සාන්තිය තියෙන්නේ මොකද්ද? ලෝකෙන් ටික ටික ගැලවෙන එක නේ කියලා එදාට එයා අත්දැකම තවත් එයා මොකක් කරන්නද බලන්නේ විශාල ප්‍රමාණයක් නිවා ගන්න උත්සාහ කරනවා. ඒකින්ද මොකද කියන්නේ? නිවන් සුව දැනි දැනි රාග ගිනි නිවේවා කියලා එයා පතනවා. නිවන් සුව දැනි දැනි මෝහ ගිනි දේශ ගිනි නිවේවා. නිවන් සුව දැනි දැනි මෝහ ගිනි නිවේවා. නිවන් සුව දැනි දැනි සියලු ගිනි නිවේවා. ඒ කියන්නේ ගිනි නිවෙනෝ දැකලා සුවය දකින්න නිවෙන. නිවෙන සුවේ නිසා තව නිවා ගන්න හදනවා. එහෙනම් මම මේ කිව්ව එක මොකක් කරන එකක්ද ඔක? ලෝකෙට බැඳෙන එකක්ද ලෝකෙන් ගැලවෙන එකක්ද? ඔන්න ඕකේ එහෙනම් ඔන්න ඔවට කියනවා මෙච්චර කලක් අපි ලෝකෙට කර්මය ස්ථානගත කළා. මේ කොහෙටද ස්ථානගත වෙන්නේ කර්මය? නිවනට. නිවන කියන්නේ ලෝකෙට අයිති එකක් නෙවෙයි. එහෙනම් දැන් කර්මය ලෝකයට ස්ථානගත කරනවද මේ අස්ථානගත කරනවද? කර්මය අස්ථානගත කිරීමට කියනවා මොකද්ද? කර්මස්ථාන. එහෙනම් ඔය කර්මස්ථානයේ වචනද වඩන්නේ ඔය වචන ටික කියනකොට ඔබගේ අදහසද වැටෙන්නේ අන්න වචන අමතක වේවා අදහස වැටේවන් මගඵල ලබන්නේ මොකෙන්ද වචන වලින්ද අදහසෙන්ද වචන මොනවා වුණා කමන්නේ අපට ඕන අදහස විතරයි බුදුහාඳුරෝ කාලසිරි පුත්‍රයාට ධර්ම දේශනා කරන්නේ වචන අමතක වේවා අදහස වැටේවා කියන එහෙනම් අපි බලමු ඔය එක සැරයක් ඔය කර්ම දෙසරයක් විතර කර්මස්ථානය කියලා බලමු අපි පොඩ්ඩක් හැබැයි දැන් ඔබ මේක කියන කියන්නේ මම දන්නේ නැහැ පෙර සංසාර භවයේ ධාන වඩලා තියෙන අයට ඔතින් ඕකත් ඇති ධාන වැඩෙන්නේ. පෙර සංසාර භවයේ ධාන වඩලාද කියලා සමහරට ඔබත් දන්නේ නැහැ. හැබැයි වඩලා තියෙනම් දැන් ටක් ගාලා එක මතුවෙනවා. ඉතින් ඒ ඉතින් ඒ අනුව ධානාංග ඉගෙන ගන්න ඒවා සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයට යන්න පුළුවන්. ဒုတိ ක ධානය, තෘතික ධානය, ඔය වගේ චතුත් ධානයට යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි යනවනම් තව ඉහළට යනවනම් නේව සංඥා නා සංඥායතනම යන්න පුළුවන් මාර සසරේ වඩලා තියෙනවා නැත්නම් වඩපු නැති අයට මේ සැරේ පුහුණු කරන්න වෙනවා අලුතෙන්. අලුතෙන් පුහුණුවක් කරන්න වෙනවා. ඉතින් ධාන කියන ඒවා ඉතින් මහා ලොකුමටම අරගෙන වඩන්න ඕනත් නැහැ. මොකද ඔය ධාන වඩන්න ගියායින් පස්සේ එක එක වැරදි පැති වලටත් පොඩ්ඩක් අහු වෙනවා. ඔය අමනුස්සයෝ හැම ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ වෙස් වලාගෙන වෙන වෙන ක්‍රම වලට ඇවිල්ලා අමාරුවේ දානවා. ඒවට අහු වෙන ගොඩාක් අය. මොකද උඩ ධාන වලට යනකොට අමනුස්සයෝ පේනවා. පේනුනට පස්සේ ඒගොල්ලෝ එනවා මම එන්නේ මහා මම තමයි ගම්බාර සිද්ද සෝනියන්. මොකද කියන්නේ? බෝ මං කෝටිපතියෙක් කරන්නද? අම්මා බලන මොහොත කල්පනා කරලා බලන යකෝ මේ ධානය වඩන්න ගිහලා මාර chance ගන්න හැවේ. මාසෙන් කෝටිපතියෝ කරනවා නම් අන්න හා හා. ඔන්න ඔය අනිත්‍ය දුකනත්ත පැත්තකට දාපන්. වරේ මාත් එක සාතර කියමු. මං ඔබට උදව් කරන්න. ඔන්න වැඩේ දැන් බැස්ස මොකේටද? දැන් ආරේ මාර්ගය පැත්තකින් තිබ්බ බැස්ස මොකේටද? බිස්නස් එකට. ගහකට ගෙදර පොඩ්ඩක් පැත්තකින් පොඩි එකක්. දැන් අර අර යකා තොරතුරු ටික සියුම් කයෙන් ඉඳගෙන ඇවිල්ලා ඔක්කොම කියනවා එක්ක ඇඟට අවිල්ලා කියනවා නැත්තම් කනට කල්ලා කියනවා. එහම හොඳට බලන සාත්‍ර ගියාම කියන තැන් වල හොඳට කන කන දීගෙන සාත්‍රය කියන්නේ. හොඳට බලන්න ඒවා. දැන් කවුරු කියලා දාවේ ගම්බාර සිද්ධ සූනියන්. ඔය බලනකොට හැම තැනම ඉන්න ගම්බාර සිද්ධ සූනියන්. යන යන ගමේ බෝඩ් ගහලා දෙනවා. ගම්බාර සිද්ධ සූනියම් දෙවියන් මගෙන් සාත්‍ර කියනු ලැබේ. හැබැයි හරිද නැද්ද කියන එක. හරි. ඇයි හරියන්නේ? අර අර ඇවිල්ලා කියන්නේ කාගෙන්ද කියන්නේ? අමනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන්ගේ අතර සම්බන්ධතාව තියෙනවා කියන එක ජාල තියෙනවා. සාත්‍රක කියන එක කොහේ ඉඳලා දාවද කියලා හොයාගන්නවා. ඉතින් සමහර අය අඳුරන ගමේ දැන් ඉතින් අරුට කියනවා ඔය අහවලා අහවලා ගෙදර ඉඳලා ආවේ. ආ ඒ දණ්ඩෙන් ආවේ නේ. ඒ දණ්ඩෙන් නේද ආවේ. ඈ ගෙදර කහපාට මල් ගහත් එහෙම තියෙනව නේද? අම්මා හරියටම හරිනේ. ඉතින් අරයා ගිහිල්ලා දෙනවා ප්‍රචාරේ ගමේ සාත්‍රේ කිව්වා නංගියේ වැඩක් නැහැ කියලා ඉතින් හරියටම හරි. කොහෙද කොහෙද කොහෙද දැන් ඔක්කොම යනවා ඒ දරේ. ඉතින් හරි කෝටිපතියෙක් වෙනවා තමයි කොහොමත් මාස දෙක තුනේ. දැන් බලනකොට මේ සේරම දැන් ඊට පස්සේ කියනවා ඔයාට තියෙනවා මෙන්න මෙහෙම අපලයක් ඒක කපන්න රුපියල් 15000ක් ඕන දෙනවා. කැපෙන්නේ එහෙම කපන්න බලයක් නැහැ ලෝකේ. හැබැයි කියපු තොරතුරු ටික හරිද වැරදිද? හරි. ඉතින් ඔය ගොඩක් වෙලාට ගම ගැන දන්න එක මැරිච්ච අමනුෂ්‍යය තමයි ඔය එන්නේ මේ ගම්බාර සිද්ද සූනියා කියලා දෙවිවරුන්ගේ නම් කියාගෙන. ගොඩක් වෙලාට ඉතින් අර මං එදත් කිව්වා මැරිච්ච ග්‍රාම සේවකලා වගේ කට්ටිය තමයි ඕකට එන්නේ. මොකද මේ ඒ අය ඔක්කොම දන්නෝනේ ගමේ. ඕන්නම් ඡන්ද ලිස්ට් එකක් දන්නෝ. කියයි තේරම. මම හැමෝම නෙවෙයි ඉතින් මම කියන්නේ එහෙම ඉන්නවනම් හැමෝම නෙවෙයි. ඉතින් ඔන්න ඕකයි තාත්තේ. ඕවට ඉතින් අහුවෙන්නේ නැහැ. ආපෝ මේ ආරේ මාරේට ආපු කට්ටිය මොන මොනව බලන්නද? දැන් මොකද්ද බලන්නේ දැන්? දැන් ඉතින් මේ අනිච්ච දුක් කරත්ත ලෝකේ දැම්ම මෙන්න මේ ඉක්මනින් ආර්ය මාර්ගේ වඩලා එක පැත්තකින් ඉන්න දූ දරුවන්ට බිරිඳට සැමියට ඒ ඒ යුතුයකම් ටික කරලා ජීවත් වෙනව ඇරෙන් තව මොනවද ලෝකේ කෙරේ තියෙන බලාපොරොත්තු දැන් මොකද්ද තියෙන්නේ ඉක්මනින් මාර්ගඵල ලබලි වෙලා මේ සංසාර දුක කෙලවර කරලා Tamanටත් අනුන්ටත් යහපතක් කරලා මේකෙන් අයින් වෙන නෙවෙයි දෝන දැන් මොනවද කරන්නේ ලෝකේ අල්ලන්න දෝන නෑනේ ඔන්න ඔය අවබෝධ වෙනකොට මේ කර්මස්ථාන බලා ඉඳද්දි වැඩෙන්න පටන් ගන්නවා අන්න එතකොට ධානය වලට ගියාම තමයි ප්‍රශ්නේ ඒවට අහු වෙන්න නම් එපා ඔබ භාවනා කරනකොට ධානය වඩනකොට දැක්ක සමහරු කියන එලි කරකැවෙනවලු කහපාට එළිය කරකැවෙනවලු සමහරු ඊතල එනවලු මෙහෙම හරි එහෙම එන්න පුළුවන් මුල් දවස්වල මොනවාවත් අත්හැරලා දාන්න එක වැඩක් නැහැ අපි ඔය හොයන්නේ දැන් පාට වර්ණද හොයන්නේ රෝදද හොයන්නේ ඊතලද හොයන්නේ දෙවියෝද හොයන්නේ දෙවියාංගනාවන්ද හොයන්නේ මොකක්වත් නෙමෙයි අපි හොයන්නේ මොකද්ද හොයන්නේ නිවන ඒකම හිතේ තියාගන්න. මට ඔය එකක්වත් කරන්නේ නැහැ. මට ඔහොම නෙමෙයි. ලස් මට ලස්සන මොනතරම් ලස්සන මල් අරව මේව දෙයිය මොනව පේනවා මට වැඩක් නැහැ ඒවා. මං ඒව බලන්න නෙමෙයි මෙතන වාඩි උනේ. මම මෙතන වාඩි මොකටද? ඉක්මනින් නිවන් පූර්ණය කරන්න. ඒක දැන් ඔය දකින්න ඒවා නම් නිවන නෙමෙයි. ඕවා ඔක්කොම කොහේ ඒවද? ලෝකේ ඒවා. ලෝකේ කොහෙද නිවනක් තියෙන්නේ? හොඳට හිතන්න ඕක. අන්න ඒ කල්තියා තේරුම් ගන්න ධාන වලට යන අය යන්න. නැත්තම් පස්සේ ලොකු අමාරුකම් වලට වැඩ දැන් ඔය ගොඩාක් ඉන්න එහෙම කට්ටිය මේ ඔළුව එකක් වම් හදලා වාඩි වෙන මහා අවුල් ගොඩක් වෙලා. සමහරු මේ ඔය එක එක භාවනා කරලා සමහර ටික කළා කරන ගෙවලුත් මතක නැහැ. ගෙදර යන්නේ නැද්ද කියලා ඇහුවම මේ ගෙදර ගෙදර කියන්නේ කොහෙද කියලා අහනවා. ඔන්න தත්තේ මහා භයංකාරයි මම ඒකයි කිව්වේ කල්තියා අනතුරු හැඟුවේ ධානෝට යන කට්ටිය හරි පරිස්සමෙන් ගුරුවරුන්ගේ ගුරුවරයෙක් තියා ගන්න උපදෙස් ගන්න ඒ මා ඒ කමටහන් ගන්න ගුරුවරයෙක් කරා කරන්න නැත්තම් කරන්න එපා නැත්තම් බොහොම අමාරු වැටෙනවා දැන් සමහර අය ඉන්නෝ කඩේට ගිහිල්ලා මතක නැහැ මෙලා ඒ සිතුවිලි අතෑරලා එන එන එක අතාරිනවා දැන් එහෙමත් එකක් තියෙනවා ලංකාවේ එන එන එක අතාරිනවලු බිරිඳෙනවා සිතුවිල්ලක් බිරිඳ අතාරිනවා. දරුවා අතාරිනවා. අතාරලා අතාරලා අතාරලා දිගට පුහුණු කරාන් පස්සේ මොකද වෙන්නේ අන්තිමට? කිසිම දෙයක් මතකෙත් නැහැ. ඉතින් කඩේට යනවා රුදේ රුපියල් 100ක් අරගෙන ගෙදරින් ගෙදරින් ගේන්න කිව්ව එක මතක නැහැ. අත් ඒ ඩිඟට ඒකත් මතක නැහැ. ඉතින් කඩේ ළඟ රුපියල් 100 තියාගෙන ඉන්නවා මේ මුදලාලි අහන මොනවද මහත්තයා ඕන? ඒක තමයි මහත්මයා කල්පනා කරේ මොනවද ගෙනියන්න ආවේ කියලා කියේ දැන් ඔක්කොම ඔකට කියන්නේ මඤ්ඤං වෙනවා කියලා කියනවා. දැන් ඒ මඤ්ඤං කියන එක මම පෙන්වන්න ත්‍රිපිටකේ තියෙනවා. මේ ඊට පස්සේ මුදලාලි කියනවා පාන්ද නෑ දත් බෙහෙත්ද නෑ මොකක් එහෙනම් එහෙනම් මොකද්ද ආ එහෙනම් කමන්න මොන හරි එකක් දෙන්නකෝ කියලා අර යනදි ඔන්න බලන තාත්තේ ඔය අසඤ්ඤ භාවනාව වඩලා ඔය මෙලව වශයෙන්ම මොන වෙලාද ඔය අසඤ්ඤ වෙලා ඒ ඇයට මරුණන් පස්සේ ඇදිලා යන්නේ මොන තලයටද අසඤ්ඤ තලයට මතක තියාගන්න බුද්ධ ශාසනය සියල්ලම නෙවෙයි අතාරින්න මොනවද අතාරින්නේ ලෝකෙට බැඳෙන්නේ මොකෙන්ද රාගය ඒකට බාධාව මොකද්ද දේශය දේශේනුත් බැඳෙනවා. රාග දේශ දෙකම උපදින්නේ මොකක් නිසාද? මෝහය. එහෙනම් ලෝකෙට බැඳෙනකොට අපේ ක්‍රියාත්මක වුණු තුන මොකද්ද? රාග දේශ. එහෙනම් ලෝකෙන් ගැලවෙනකොට අයින් කරන්නෙත් මොනවද? රාග දේශ මෝහ පමණයි. බුද්ධ ශාසනයේ අතාරින්නේ රාග දේශ මොහ පමණක් බව තරේ මතක තියාගන්න. ඒක නිසාම නිවනේ අර්ථකථනය බලන්න කියවලා නිවන අර්ථකථනය කරන්නේ කොහොමද අර්ථ දක්වන්නේ? රාගක්කයෝ නිබ්බානම් දේසක්කයෝ නිබ්බාණං මෝහක්කයෝ නිබ්බාණං. ඒ කියන්නේ මේ බාණෙන් නිදහස් වෙන්න නම් මොනවා කළ යුතුද? රාගය ඡය කළ යුතුයි, දේශය ඡය කළ යුතුයි, මෝහය ඡය කළ යුතුයි. එහෙනම් බුද්ධ ශාසනය අතාරින්න මොනවද? රාග දේශ මොහ පමණයි. එහෙම තු අඹුද රෝග වාහන යාන වාහන කාර් ඉඩ කඩන් ඒව හරක බාන වතු පිටි නෙමෙයි. ඒව යම් දවසකට Tamanට ඇතෑරෙනව නම් ඉබේ මොනවා වෙයිද ඒවා? ඒවා ස්වයංක්‍රීයව අතාරින්නේ නැහැ අතාරේ. එහෙම නැතුව බලෙන් අතාරින්නේ නැහැ. ඕනකමින් වීරයෙන් අතාරින්නේ මොනවද? රාග, දේශ, මෝහ විතරයි. ඔන්න හොඳට තේරුම් කරගන්න. අද මොකද ලං කරන්නේ? හැමදේම අතාරනවා. ඔය දෙවියෙක් ඇවිල්ලා අහන්නේ බුදුහාඳුරනේ සිතක් ගොඩනැගීම නිසා දුකක් උපනව නම් සිත 100ක් ගොඩනැගුණොත් දුක් 100ක් ගොඩනැගෙනවනේ. එහෙනම් ඒ 100 අතාරියාම දුක නිදහස්නේ. කියලා දෙවියෙක් කියනකොට බුදුහාඳුර මොකද කියන්නේ? නෑ නෑ එහෙම කරන්නේ නෑ. මොන සිත එතකොට දැන් වැඩෙන සිත මොකක් කරන්නේද? නිවන් පැත්තට වැඩෙන සිත අත් නොහරින්නේය. නිවන පැත්තට වැඩෙන හිතක් තියෙනම් ඒකත් අරියු මොකෝ වෙන්නේ? නිවන් දකින්න බැරි වෙනවා. අන්න ඒකින්ද පැහැදිලිව තේරුම් කරගන්න සියල්ලෙන් සියල්ල අත්හරින ක්‍රමය බුදුදහමේ නෑ. අද වරද්දගෙන ඉන්නේ. මොනවද අතාරින්නේ? යමක් යමක් නිසා රාගය උපදීද ඒ අතාරින්න. යමක් යමක් නිසා දේශය උපදීද ඒ අතාරින්න. යමක් යමක් නිසා මෝහය උපදීද එය අතනෙච්චරයි. රාගක්කයෝ නිබ්බාණං, දේසක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං. එතකොට දැන් දැන් ඉතින් අහන්න ඕනද මේ මම දැන් අර මේ මේ මේ මොකද්ද මේ අර එක මහත් එක්ක ආවගේ මේ අර කොහෙද සාකච්ඡාවට එනකොට ඔන්න එයා බර ඔන්න කොහෙද කියලා භාවනා කරලා ආවිල මම දැන් අතාරගෙන ඒක යන්නේ. පළවෙනි දවස් ආවිල මාත් කතා කරලා කිව්වා මේ මහතෝ ගෙදර කාර් හතරක් තියෙනවා කිව්වා. එයා රිටයර් වෙච්ච මේ ඉංජිනේර කෙනෙක් ගෙදර හතරක් වෙනකොට AC වාහන හතරක් වෙනකොට මං එන්නේ නැහැ කොහෙවත්. මම මං ගාව කොහොමද ආවේ කියලා බස් එකේ ආවේ. බලන්නකො මහත්තයා බස් එක අරුව අර බොල්ලස් ගම හන්දිය විනාඩි 15 කට තියන් හිටියා කියලා ගෝලයට අබ්බයිනෝ ඩ්‍රයිවර්ට සේඩම් බයිනෝ. දැන් දැන් මං ගෙදර කාර් හතරක් තියෙනවා ඒක මොනව කොල්ලද ඇවිල්ලා තියෙන්නේ. අත්හැරලා දාලා ඇවිල්ලා. මං කො නැහැදී මහත්තයා මේක අත්හරින්න එපායි. හරි. දැන් මේ මොනසර ඉතින් කියලා වැඩක් නැහැ මේක මුලින්දලා කියන්න එපා. ඒ මොනස ඊළඟ දවසේ නෝ මට කිව්වා මේ කකුල් දෙක දිහා බලන්න කියලා මම බැලුවා. මේසුයි සපතු තේරම ඇතරේ ගුවා. ඒකත් ඇතරකොස් දැන් සිල්පස් දෙකක් දාගෙන ඇවිල්ලා ගුවා. ඒකත් ඇතෑරලා. ඊළඟ දවසේ කිව්වා මට තුන්වෙනි දවසේ ලොකෝ ඉන දිහා බලන්න කියලා බැලුවා. මහත්තයා මම බෙල්ට් එක ඇතෑරියා ගුවා. හතරවෙනි දවසේ මිනිහා ආවේ නෑ. ඊළඟ දවසේ අතාරපුගේ හැටියට එන්න බැරුව ඇති පාරේ. ඉතින් ඔන්න බලන්න අතාරින්න ඔය කාගේ දහමද ඕක? කාගේ දහමද ඕක? නිගණ්ඨ නාත පුත්‍රගේ දහම. ඒ කියන්නේ අතහැරලා අතහැරලා අන්තිමට මොකද නිකන් නාත පුත්‍ර. නූල් පොටක්වත් නැති වෙන්නේ. එහෙම එකක් මේ මෝඩයෝගේ දහමක් නෙවෙයි මේක. රාගක්කයෝ නිබ්බාණං දේසක්කයෝ නිබ්බාණං මෝහක්කයෝ රාග දේශ මොහ පමණයි අතාරින්නේ. ඊට පස්සේ දැන් අපිට හිතෙනකොට දැන් ටික කලක් කරනවා නේ මම මොකටද හන්දියට ගිහිල්ලා. අන්න ඒවා තමයි. ඒව ඉබේ එනවා. අනේ මොකටද මන් දැන් ওই රූපවාහිනිය දාලා ඕක දිහා බලන්ගෙන යන්නේ මම පැත්තල පුටුව තියන් අර මම මේ මේ මොකද්ද මේ පටිසමුපාද දීපත් කරන්න ඕන අන්න එහෙම වෙනවා එහෙම කෙමෙන් කෙමෙන් අතෑරන නිසා අනේ ඕගොල්ලෝ මේ ගිහිල් එන්න මේ බීච් යන්න මම පොඩ්ඩක් ගෙදර ඉන්න මට නිදහස ඕන අන්න විවේක නිස්සිතයි ආර්ය මාර්ගය යන එකනට විවේකය ඕනේ යාට නිතරම එයා විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්ත්‍රිතයි. ඒ කියන්නේ එයා රාගයෙන් ටික ටික වෙන් වෙනවා. රෝන්ද ගැහිල්ලෙන් ටික ටික වෙන් වෙනවා නිරෝධයි. එතකොට වොස්සක පරිණාමී කියන්නේ එදා එයා සංසර්ග පරිණාමී. ඒ කියන්නේ මොන පැත්තට සංසර්ගේ තියෙන්නේ මොන පැත්තටද? ලෝකේ පැත්තට. වොස්සක පරිණාමී කියන්නේ කොහෙටද? නිවනට නැමිලා ඉන්නේ. සම්පූර්ණ ආර්ය මාර්ගයට යන එක්කෙනා අර ලෝකෙට නැමුණු නැමීමෙන් නිවන පැත්තට හැරෙනවා. එයාගේ කට එතකොට එයාට යම් දෙයක් අතාරිනවා නම් එයා වේස නිසා ඒව අතාරිනවා. ආ ඕගොල්ලෝ රූපවාහිනිය බලන බන්න මං අර පුටුව එළිය තියන් ඉන්නම්. අන්න එයාට වෙහෙසයි අර රූපවාහිනිය බලන එක කිසිම හරයක් නැහැ කියලා එයාට පේනවා. මේ පංචකාමයේ තමයි මේ මතු කර කර පෙන්වන්නේ. අනේ මේ පංචකාමයට ලෝක සත්‍ය කොච්චර අහු වෙනවද? අහුවේවි බැඳි බැඳි සසරේ යනවද? අනේ මට නම් හරි අවිවේකයි. ඕගොල්ලෝ කමන්නේ ඔක වහන්න එපා. ඕගොල්ලෝ බලන්න. මං පොඩක් එළිය එළියෙන් ඉන්නම් පුටුව තියාගෙන. අන්න විවේක නිස්සිතයි. ඉතින් ඔන්න දැන් නිවෙන ක්‍රමය ඕකයි. ඉතින් ඔහුට දැන් තියෙන ටීවී එක තියලා අලුත් එකක් නෙමෙයි තියෙන එකත් කවුරු හරි ඉල්ලුවොත් එහෙම ඒකත් දීලා දානවා. මහා ඒව කරදරයක් වෙනවා. එයාට විවේකයේ ගොඩක් ඕන. මොකද මේ අහපු බණ ටික මොනව කරන්නද ඕන? මෙනෙහි කරන්න. හැබැයි ඒක ඕක කරන්න කියලා අනිත් අර බණින්න යන්න මට දැන් විවේකයේ ඕන ඵලයල් අර මේ ඒව කියන්නේ නැහැ. හැබැයි මේක ඇත්තම නිවුණු එක න කියන්නේ නැහැ. එයා කරන්නේ කල්තියා කෑම ටික උයලා එයාට අනිත් කටට කන්න ටික ලෑස්ති කරලා ඒ ටික යුතුයකම් ටික කරලා පැත්ත කරලා ඒක හිමීට මෙනෙහි කරමින් ඕකට කියන විදර්ශනා වඩනවා කියලා. ඉතින් ඔන්න ඔහොමයි මේ මාර්ගය තුල යන්නේ. දැන් මං ඕකෙන් අර කර්මස්ථානයක් වඩනවා කියන්නේ ඒක අපි තුන් පාරක් විතර වඩලා ඊට පස්සේ මම මම ඔබ කියන පොඩ මතක් කරන්නම් ටිකක් අද දවසේ වෙලාව තියෙන හැටි බලලා පටිසම්පාදේ පොඩ්ඩක් කතා කරමු. අග්ගා විසු ඔය විසුද්ධිය ඔය සුද්ධ වීම ඔය නිවන සඳහා තියෙන එකම මගයි ඒක මොකද්ද? අරි අට මග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.